කොට වදාළ ඒ අසිරිමත් සූ 80000ක් වූ සී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත සංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනෙන් සදහටම ඈතර වී වදාළ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරය වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙලා සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් එදා බුදු මුවින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් සූත්‍ර ධර්මයක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුශාසනාවක් පවත්වන්නට పూర్වයෙන් අනුශාසනාවට ශ්‍රාවකයන්ගේ සිත් ඇදබැඳ තබා ගැනීම සඳහා ධම්ම අවවාදයක් ලබා දෙන්න කියලා. පින්වතුනි මේ සංසාර ගමනේ එනකොට අපිට පුරාණ කර්මයක් විදිහට අනන්ත අප්‍රමාණ දශවන්පත් ලැබිලා තියෙනවා. ත්‍රිසංගත සතෙක් වෙලා හිටියත් මිනිසෙක් වෙලා හිටියත් දිව්‍ය ලෝකයක උපන්නත් අපිට කන් දෙකක් ලැබුණා. පින්වතුනි මේ කන් දෙකට ඇහුනේ මොනවද කියලා අපි ටිකක් නුවණින් විමසලා බැලුවොත් බොහෝ විට අපිට ඇහිලා තියෙන්නේ අපේ හිතේ කාමයේ උපදවනු ලබන ශබ්ද. එහෙමත් නැත්නම් ද්වේෂයේ උපදවනු ලබන ශබ්ද. අපේ හිත ක්ලේශ ධර්මයන්ට යට වෙන ශබ්ද තමයි පින්වතුනි මේ සංසාර ගමනේ බහුතරයක් අපිට ඇහිලා තියෙනවා. නමුත් මේ මනුෂ්‍ය ජීවිතයේදී අපේ දේශවන් පත්වලට කාමය උපදවන, ද්වේෂය උපදවන ශබ්ද ඇහෙනවා වගේම විශේෂිත ශබ්දයක් ඇහෙනවා. ඒ තමයි ධර්ම ශබ්දය අපිට නිරන්තරයෙන්ම ඇහෙන ගතියක් තියෙනවා. එහෙනම් පින්වතුනි මේ ඇසෙන්නා වූ සදහම් ශබ්දය මනාව ශ්‍රවණය කළොත් අපේ හිතේ නැවත කාමය එහෙමත් නැත්නම් රාගය, ద్వේෂය නූපදින තැනට අපේ සිත් සතන් සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරනකොට මේ පින්වත් පිරිසගේ හිතවල තියෙන්නට ඕනේ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තමයි මා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම තුළින් ලබන්නා වූ උතුම් පුණ්‍ය ශක්තිය උතුම් නිවන පිණිසම හේතු වේවා කියන බලාපොරොත්තුවෙන් ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ සූත්‍ර දේශනා විනය දේශනා සහ අභිධර්ම දේශනා කියන මේ පිටකත්‍රය අතරින් සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ඇතුළත් ධර්ම දේශනාවන් අන්තර්ගත වූ පොත් වහන්සේ. මේ මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වෙන ග්‍රන්ථයෝ තුන අතරින් මූල පණ්ණාසකය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ දේශනාවන් බහුතරයක් ඇතුළත් ග්‍රන්ථය. මේ මූල පණ්ණාසකයේ තුල සඳහන් වෙනවා ඕපම්ම කියලා වර්ගයක්. මේ පින්වත් පිරිස ඊයේ දවසේදී ඕපම්ම වර්ගය පිළිබඳව යම් කරුණුකාරණා කීපයක් ශ්‍රවණය කරන්නට ඇති. ඕපම්ම වර්ගය කියලා කියන්නේ පින්වතුනි උපමාවන් ඇතුළත් දේශනාවන් තමයි බොහෝ විට මේ දේශනා අතර සනිටුහන් වෙලා තියෙන්නේ. එතකොට මේ උපමාවන් අතර වැදගත් උපමාවක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා ඒ තමයි කකචූපම සූත්‍රය. මේ පින්වතුන් දන්නවා කකචූපම කියලා කියන්නේ කියත කියන අර්ථය. දැන් අපි දන්නවා වර්තමාන කාලයේදී නම් වඩු වැඩ කරනු ලබන මේ වඩු මහත්තුරු එහෙමත් නැත්නම් විවිධාකාර කාර්මික කටයුතු වල නිරත වෙන විවිධ කාර්මිකයන් කියත් භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භාවිතා කරන ලද ඒ කියතක් උපමා කරගෙන තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ. අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා මෝලිය පග්ගුණෝ බික්කුණීහි සද්දින් අතිවේලං සංසට්ඨෝ විහෙරති මේ පින්වතුන් දන්නවා ඒවන් මේ සුතං ආනන්ද ස්වාමීන් වහන්සේ එදා ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ලබා දුන්නු පිළිතුරක් මා විසින් මෙසේ අසන ලදී එක් සමයක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු ජේතවනාරාමෙහි වැඩ වාසය කරපු කාල සීමාව. භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන වැඩ වාසය කරපු මේ කාල සීමාව පිළිබඳව සලකනකොට වැඩි කාල සීමාවක් පින්වතුනි වැඩ වාසය කරලා තියෙන්නේ අනේපිඩු මහසිටුතුමාගේ ජේතවනාරාමයේදී. ඒ නිසා තමයි මේ සූත්‍ර පාඨයන්හි මුලට බොහෝ වාර ගණනකදී ඒවං මේ සුතං ඒකං සමයං භගවා ජේතවනාරාමයේ කියලා යෙදিলা තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ වාසය කරනකොට ඒ ස්ථානයේම ඉඳලා තියෙනවා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෝලිය පග්ගුණ කියලා. මේ ස්වාමීන් වහන්සේගේ සත්‍ය නම තමයි පග්ගුණ. මෝලිය පග්ගුණ කියන අන්වර්ථ නාමය පටබැඳින්න හේතුවක් අටුවාචාර්යන් වහන්සේ විසින් සඳහන් කරනවා. පින්වතුනි මෝලිය කියන pāli වචනය සිංහලට පරිවර්තනය කරපුවාම විශාල කොණ්ඩය කියන අර්ථය තමයි යෙදෙන්නේ. එතකොට මේ පග්ගුණ ස්වාමීන් වහන්සේ ගිහි කාලයේදී විශාල කොණ්ඩයක් බැඳගෙන තමයි වාසය කරලා තියෙන්නේ. භික්ෂූත්වයටපත් උනත් උන්වහන්සේට ඒ අන්වර්ථ නාමය ඉවත් උනේ නැහැ. ඒ නිසා සහෝදර භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළේ මෝලිය පග්ගුණ කියන නම. මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට නුසුදුසු ක්‍රියාවක නිරත වෙනවා. ආන්ගේ කාරණාව මුල් කරගෙන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. කුමක්ද මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන භික්ෂූත්වයට නුසුදුසු කාර්යය උන්වහන්සේ නිරන්තරයෙන්ම භික්ෂුණීන් වහන්සේලා සමග සංසට්ටව වාසය කරනවා. ඒ කිව්වේ භික්ෂුන් වහන්සේලා සමග නිරන්තරයෙන්ම කතා බහේ නිරත වෙන්න ලැබිකමක් දක්වනවා. භික්ෂුණීන් වහන්සේලා සමග කතා බහේ නිරත වෙන්න බුදුරජාණන් වහන්සේ ඉපා කියලා නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා සීමා පනවලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලාට තවත් භික්ෂුණියකට අවවාද කිරීම සඳහා පනවා වදාළ විනය කාරණා අතර එක්තරා විනය කාරණාවක් තමයි සූර්යා අස්තංගතයට ගියාට පස්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න එපා කියලා කිව්වා. භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරනවා නම් තනියම භික්ෂුණීන් වහන්සේලා ළඟට යන්න එපා කියලා කිව්වා. තවත් භික්ෂූන් වහන්සේ නමක් සමග ඒ ස්ථානයට වැඩම කරලා තමයි භික්ෂුණීන් වහන්සේලාට ධර්ම කාරණාවන් පැහැදිලි කරන්න කිව්වේ. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ මේ කාරණාවන් පිළිබඳව කිසියම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අර්ථ කතාව තුල සඳහන් කරනවා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ කුටිය ඉස්සරහා භික්ෂුණීන් වහන්සේලා බොහෝ පිරිසක් පිරිවරාගෙන කතාවේ නිරත වුණා කියලා. භික්ෂුණීන් වහන්සේලා යම් තැනක වාසය කරනවා නම් ඒ ස්ථානයටත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කතාවේ නිරත වෙනවා. මේ කාරණාව මෙතකින් સમાપ્ત වෙන්නේ නැහැ. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ මේ කාරණාව භික්ෂූන් වහන්සේලා විසින් දකිනවා. දැකලා භික්ෂූන් වහන්සේලා අවවාද කරනවා. මෝලිය පග්ගුණ නුඹ වහන්සේට නුසුදුසු කාර්යයකයි ඔබ ඔය නිරත වෙන්නේ. නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉක්මවා ගිහිල්ලා මෙහෙණින් වහන්සේලා සමග ඔය විදියට නිරන්තරයෙන්ම කතා බස් කරන එක සාකච්ඡාවෙහි නිරත වෙන එක ඔබට සුදුසු වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කිව්වට මේ අවවාදය පිළිගත්තේ නැහැ. කොයිතරම් මේක දුරදිග ගියාද කියනවනම් යම්කිසි අවස්ථාවකදී මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ඉදිරියේහි අර භික්ෂුණීන් වහන්සේලාගේ නුගුණ යම්කිසි කෙනෙක් ප්‍රකාශ කළොත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට හරියට කේන්ති යනවා. ඒ නුගුණ ප්‍රකාශ කරපු අනෙකුත් භික්ෂුවට බොහෝ විට පරුෂ වචනෙන් කතා කිරීම පවා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ සිදු කරලා තියෙනවා. හිත නොසතුටු භාවයටපත් වෙනවා, කේන්ති ගන්නවා. මේ ආදී විවිධාකාර ක්‍රියාවන් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ ජීවිතය තුළින් පැන නගින්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේහි මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගේ යම් නුගුණයක් ප්‍රකාශ කරනවා නම් ඒ භික්ෂුණීන් වහන්සේලාටත් හරියට කේන්ති යනවා. භික්ෂුණීන් වහන්සේලා ඒ නුගුණය ප්‍රකාශ කරපු භික්ෂුවට චෝදනා කරන්න පටන් ගත්තා. අධිකරණය තුලට පවා යන්ට ගියා. ඒ කාලේ පින්වතුනි අධිකරණය කියලා කියන්නේ අද වගේ ශ්‍රේෂ්ඨාධිකරණය, දිශාධිකරණය වගේ අධිකරණ නෙවෙයි. ස්වාමීන් වහන්සේලාගේ, භික්ෂූන් වහන්සේලාගේ, භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රශ්න විසඳීම සඳහා සංඝාධිකරණ එදවස්වල තිබිලා තියෙනවා. ඒ සංඝාධිකරණවල කටයුතු කරලා තියෙන මහතෙරුන් වහන්සේලා නිකම්ම මහතෙරුන් වහන්සේලා නෙවෙයි විනයදර මහතෙරුන් වහන්සේලා විසින් තමයි සංඝාධිකරණ විසඳනු ලබන්නේ. යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට යම් අසාධාරණයක් සිද්ධ වුණොත් ඒ කාරණාව ගිහිල්ලා මේ මහතෙරුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළොත් ඒ සඳහා සුදුසු පියවර ගනු ලබනවා. මේ භික්ෂුණීන් වහන්සේලා මේ මහතෙරුන් වහන්සේලා ළඟට පවා ගිහිල්ලා චෝදනා කරන්න පටන් ගත්තා. මේ කාරණාව දිගින් දිගටම දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් පැවතුණා එක නුවණැති භික්ෂූන් වහන්සේ නමක් කල්පනා කරනවා මේක මේ විදිහටම ඉදිරියට පැවතුනොත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ පිරිහෙනවා ඒ වගේම මේ භික්ෂුණීන් වහන්සේලා පිරිහීමට ලක් වෙනවා බලන්න පින්වතුනි කල්යාණ මිත්‍රයන්ගේ හිත්වල තියෙනා වූ කරුණාව මෛත්‍රිය තමන්ගේ සහෝදර භික්ෂූන් වහන්සේලා යම්කිසි අකටයුත්තක් සිදු කරනවා නම් ඒ පිළිබඳව මෛත්‍රී සිත උපදවා ගන්නවා. අනුකම්පා සහගත සිත උපදවාගෙන කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව ගිහින් සැලකරන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරනකොට මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. එහෙම කල්පනා කරපු අර භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ කාලයේ ඉක්මවා භික්ෂුණීන් වහන්සේලා සමග කතා බහෙහි නිරත වෙනවා භික්ෂුණීන් වහන්සේලා සමග සංසට්ඨව වාසය කරනවා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට ඒ කාරණාව පැහැදිලි කරන්නට උත්සාහවත් වුණත් ඒ සාර්ථක වුණේ නැහැ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ පමණක් නොවේ. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ඉදිරියේදී Tamanගේ සුහද භික්ෂුණීන් වහන්සේලාට දෝෂාරෝපණය කළොත් ඒ භික්ෂුණීන් වහන්සේලාගේ වැරද්දක් අඩුපාඩුවක් කිව්වොත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට හරියට කේන්ති යනවා. ඒ භික්ෂුණීන් වහන්සේලා ඉදිරියේදී මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ පිළිබඳව යම් අඩුපාඩුවක් වැරද්දක් කිව්වොත් භික්ෂුණීන් වහන්සේලාටත් කේන්ති යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව සැලකරන්ටයි මා මෙතෙන්ට වැඩියේ කියලා ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හමුෙහි ඒ කරුණ පැහැදිලි කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මගේ වචනෙන් මෝලිය පග්ගුණට එන්ට කියන්ට. භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේටම සඳහන් කරනවා ගිහිල්ලා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට එන්න කියන්න. භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා කියලා සැලකරන්න කිව්වා. ඒ භික්ෂුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේව කැඳවනවා. ඔබ වහන්සේ වැඩම කරන්නට මෝලියපග්ගුණ ස්වාමීන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා සැබෑද මෝලියපග්ගුණ මේ භික්ෂූන් වහන්සේලා සඳහන් කරන්නේ. නුඹ වහන්සේ වේලාව ඉක්මවා භික්ෂුණීන් වහන්සේලා සමග කතා බහේ නිරත වෙනවාද? භික්ෂුණීන් වහන්සේලා සමග නිරන්තරයෙන්ම ඇසුරු නිසුරු කිරීම පවත්වනවාද? මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට තබා මේ තුන් ලෝක ධාතුෙහි කිසිම කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදී බොරුවක් මුසාවක් ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ බිම් බලාගෙන උත්තර දෙනවා. එහෙමයි ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ. මා විසින් එහෙම සිදු කරලා තියෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ විමසනවා නනුත්වං පග්ගුණ කුලපුත්තෝ සද්දා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝති මෝලිය පග්ගුණ නුඹ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාවෙන් පැවිදි වුණු භික්ෂුවක් නේද කියලා ඇහුවා. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ සිහි ඉපදවීමේ ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ අහනවා නුඹ වහන්සේ ගිහිගේ නික්මලා ශ්‍රද්ධාවෙන් ප්‍රවෘජා භූමියටපත් වුණු භික්ෂුන් වහන්සේ නමක් නේද කියලා ඇහුවා. ඒ වෙලාවේදී බිම් බලාගෙන පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමයි. මම ශ්‍රද්ධාවෙන් යුක්තව තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නකෝතේ ඒතං පග්ගුණ පතිරූපං එහෙනම් මූලිය පග්ගුණ නුඹට මේ කාරණාව සුදුසු නෑ කියලා හිතුනේ නැද්ද? භික්ෂුණීන් වහන්සේලා සමග බොහෝ වේලාවක් කතා බහේ නිරත වෙනව විතරක් නෙවෙයි නුඹ වහන්සේ භික්ෂුණීන් වහන්සේලාගේ යම් නුගුණයක් කවුරු හරි ප්‍රකාශ කළොත් ඒ ප්‍රකාශ කරපු තැනැත්තාට දෝෂාරෝපණය කරනවා. මේක නුඹ වහන්සේ වගේ භික්ෂුවකට කිසිසේත්ම සුදුසු කාරණාවක් නෙවෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ එදා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට සිහිපත් කළා. එහෙම සිහිපත් කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් සඳහන් කරනවා යමෙක් නුඹ වහන්සේ ඉදිරියේ මෙහෙණින් වහන්සේලාගේ නුගුණ කියයිද එහිදී නුඹ වහන්සේ පංචකාම ගුණ සහිත වූ යම් තෘෂ්ණා ද්වේෂ ඡන්දයක් වේද ගෘහාශ්‍රිත විතර්කයක් වේද ඒවා දුරු කරන්නට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ප්‍රවෘජා භූමියට පත්වෙච්ච කෙනෙකුට ගිහි අය සිතන සිතුවිලි ඒ තරම් හොඳ නෑ කියලා කිව්වා ස්වාමීන් වහන්සේ නමක් හැටියට ධර්ම විතර්ක පහළ කරන්න ඕනේ. සම්මා සමාධිය ඉපදවීම සඳහා හේතු වෙන්නා වූ සම්මා සතිය වඩන්න ඕනේ. සාකච්ඡා කරනවා නම් ධර්මයම සාකච්ඡා කරන්න ඕනේ. නුඹ වහන්සේ ඒ දේවල් කරනවා වෙනුවට භික්ෂුණීන් වහන්සේලා සමග සසටව වාසය කරමින් ගිහියෙක් වගේ කටයුතු කරන්න හදනව නේද? මේ කාරණාව නුඹ වහන්සේට සුදුසු නෑ කියලා තේරුම් නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ නැවත නැවතත් මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට සිහි කැඳවෙනවා. යම්කිසි විදියකින් ඔබ වහන්සේ එවැනි සිතුවිලි සිතනවනේ. ආන් ඒ නිසා වහා මේව දුරු කරන්න උත්සාහවත් වෙන්න කියලා කිව්වා. මෝලිය පග්ගුණ ඒ විදියට යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් හෝ චෝදනා කරන චෝදකේ නුඹ වහන්සේ ඉදිරියේහි ඒ භික්ෂුණීන් වහන්සේලාගේ නුගුණ කියනවනම් මේ විදිහට කල්පනා කරන්න කියලා කිව්වා. මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්චි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්චි භික්ෂුන් වහන්සේ නමක් මම. මං වගේ කෙනෙකුට මගේ හිතේ ද්වේෂය කියන ධර්මතාවය උපදවා ගන්න සුදුසු නෑ. මගේ හිතේ ද්වේෂය කියන ධර්මතාවය උපදිනවා නම් රාගය කියන අකුසල ධර්මය උපදිනවා නම් ඒ කාරණාව මම මෙතනින්ම ප්‍රහාණය කරන්න ඕන කියලා දැඩිව අදිෂ්ඨාන කරගන්න කියලා කිව්වා. භික්ෂුණීන් වහන්සේලාගේ නුගුණ කියනකොට මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට හිතන්න කිව්වේ කොහොමද? මගේ හිතේ රාග සහිත සිතුවිල්ලක් ඇති නොවේවා. රාග මිශ්‍රිත සිතුවිල්ලකින් මගේ හිත අකුසලයෙන් නොපිරේවා. ද්වේෂ සහගත සිතුවිල්ලක් මගේ හිතේ ඇති නොවේවා. දුහාස්විත විතර්කයෝ මගේ සිතින් බැහැර වේවා කියලා හික්මෙන්න කියලා කිව්වා. බලන්න භාග්‍යවතුන් වහන්සේ මූලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට දුන්නු අවවාදය අපිටත් අද දවසේදී වළංගු වෙනව නේද? අපේ හිතෙත් යම්කිසි ද්වේෂයක් එහෙමත් නැත්නම් රාගයක් උපන්නොත් ආන් ඒ වෙලාවේ දුරු කරන්න ඕන පිළිවෙත භාග්‍යවතුන් වහන්සේ මෙතනදී මනාව පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම සඳහන් කරලා නැවතත් ප්‍රකාශ කරනවා. මූලිය පග්ගුණ යම්කිසි අවස්ථාවකදී ඒ මෙහෙණින් වහන්සේලාගේ නුගුණ යම්කිසි භික්ෂුවක් නුඹ ඉදිරියේ පවසනකොට ඒ විදිහට හික්මනවා වගේම යම් මොහතකදී මෙහෙණින් වහන්සේ නමකට යම්කිසි කෙනෙක් පහර දුන්නොත් කැත කැබලිති වලින් පහර දෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දඩු මුගුරු වලින් පහර දෙන්න පුළුවන් අතින් පයින් පහර දෙන්න පුළුවන් මේ වාගේ අවස්ථාවක් නුඹ වහන්සේගේ ඇස්වලට දකින්න ලැබුණොත් ඒත් නුඹ වහන්සේ කේන්ති ගන්න එපා කියලා කිව්වා. කල්පනා කරන්න කිව්වා. මම සම්මා සම්බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ නමක්. මම සම්මා සම්බුද්ධ ශාසනය තුල නිවන් මඟ වර්ධනය කිරීම සඳහා පිළිපන්නා වූ ශ්‍රාවකයෙක්. මේ මෙහෙණින් වහන්සේලාට යම් කිසි කෙනෙක් පහර දෙනකොට මගේ හිත චංචල භාවයට කම්පන ස්වභාවයට පත් වෙනවා නම් මම ගෘහාශ්‍රිත සිතුවිලි තාමත් සිතන කෙනෙක්. මේ ගෘහාශ්‍රිත සිතුවිලි පංචකාම සිතුවිලි මට සුදුසු නෑ. මේ ද්වේෂසහගත සිතුවිලි මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ. ඒ නිසා මගේ සිත කාමච්ඡන්දයෙන් බැහැර වේවා. මගේ සිත ද්වේෂයෙන් බැහැර වේවා කියලා භික්ෂුණීන් වහන්සේලාට පහර දෙනු ලබන අවස්ථාවක් ඇහැට දැක්කත් තමන්ගේ හිත චංචලභාවයට පත් කරගන්නේ නැතුව ඉන්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කොයිතරම් දුරට අපේ ජීවිත හා සමග සසඳා බලන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න දැන් මේ පින්වත් පිරිසගේ දරුවන්ට එහෙමත් නැත්නම් ස්වාමියාට සමීපතම ඥාතිවරයෙකුට පිටස්තර කෙනෙක් පහර දුන්නොත් ඔබ කොයි වගේ කටයුත්තකද නිරත වෙන්නේ? ඔබ සමහර විට නඩු කියන්න යයි, අධිකරණයට යයි. ඒ විතරක් නෙමෙයි. එතන පටන් ඔබේ සියලුම වැඩ කටයුතු අවුල් වියවුල් සහගත වෙන පරිදි අර සිදුවීම පිළිබඳව නිරන්තරයෙන්ම ද්වේෂ සහගතව කල්පනා කරමින් වාසය කරනවා. ඒ සිදුවීම එතනින් අමතක කරන්නේ නැහැ. සිත නිසල්මනේ පවත්වා ගන්න උත්සාහයක් දරන්නේ නැහැ සිත චංචල භාවයට පත් කරමින් අකුසලයෙන් පිරුණු සිතක් බවට පත් වෙන තුරුම ඔබ ඒ සිදුවීම මෙනෙහි කරනවා. එහෙම කෙනෙකුට පින්වතුනි කවදාකවත් නිවන් දකින්න බෑ කියන එකයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. මෙහෙණින් වහන්සේලාට විතරක් නෙවෙයි යම්කිසි මොහතකදී මෝලිය පග්ගුණ නුඹ වහන්සේටත් යම් කිසි කෙනෙක් දොස් කියන්න පුළුවන්. නුඹ වහන්සේගේ නුගුණයක් කියන්න පුළුවන්. ඒ වෙලාවෙදිත් නුඹ වහන්සේ කල්පනා කරන්ට මේ සංසාර ගමන සිදු කරගන්නා ලද කුසල ධර්මයක ප්‍රතිඵලයක් හැටියට මට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා. ඒ මනුෂ්‍ය ජීවිතයේදීත් පත් වෙන්න පුළුවන් උත්තරීතරම ස්ථානය ප්‍රවෘජා භූමියටපත් වුණු මං වගේ කෙනෙකුට මේ ඇහෙන වචනයක් නිසා සිතෙහි ද්වේෂය උපදිනවා නම් ඒක මට සුදුසු වෙන්නේ නැහැ කියලා හික්මෙන්ද කිව්වා. මට ඕනෑම කෙනෙක් බැනපු ආවේ. මට ඕනෑම කෙනෙක් දොස් කියපු ආවේ. ඒවා මම කනකටවත් ගන්නෙ නැහැ කියලා හික්මෙන්ද කියලා කිව්වා. එහෙම හික්මන කෙනෙක් තමයි සම්මා සම්බුද්ධ ශාසනය තුල නිරන්තරයෙන්ම ප්‍රතිපදාව වඩන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ නැවත නැවතත් සීකඳ වීම සිදු කරනවා. භාග්‍යතුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට ආයමත් විස්තර කරනවා මෝලිය පග්ගුණ නුඹට යම් කිසි කෙනෙක් බැනලා විතරක් නතර වෙන්නේ නැහැ. සමහර විට නුඹ වහන්සේට අතින් පයින් පහර දෙන්න පුළුවන්. නුඹ වහන්සේට කැට කැබලිති වලින් පහර දෙන්න පුළුවන්. ඒ වෙලාවෙදිත් නුඹ වහන්සේ කල්පනා කරන්ට පුරාණ කර්මයක ප්‍රතිඵලයක් විදියට ලැබුණා වූ මේ කය පහර වදින ස්වභාවයෙන් යුක්තයි. එවැනි කයක් දරාගෙන ඉන්න මට හිත යම්කිසි මොහතකදී චංචල භාවයකට පත් වෙනවා නම් ඒක මං වගේ පැවිද්දෙකුට සුදුසු නෑ. ඒ නිසා මගේ හිතේ උපන්නා වූ මේ द्वේෂය වහාම දුරු කරන්න ඕනේ කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන නුඹ වහන්සේට පහර දෙනකොටත් ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. පින්වතුනි ඔබ අහලා තියෙනවා සුණා පරන්ත වාසී පුන්නහාමුදුරුවන්ගේ කතාව. සුණා පරන්ත වාසී පුන්නහාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා තමන් වහන්සේගේ ගම්මානයට නගරයට වැඩම කරන්න බණ භාවනා කටයුතු වල නිරත වෙන්න. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා පුන්න ඒ සුණාපරන්තෙහි වාසය කරන්නා වූ මිනිස්සු බොහෝම දරුණු මිනිස්සු නුඹ වහන්සේට බනින්න පුළුවන්. නුඹ වහන්සේට ආක්‍රෝෂ පරිභව කරන්න පුළුවන්. නුඹ වහන්සේ මේ වෙලාවේදී මොකක්ද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ විදිහට කල්පනා කරනවා. සුණාපරන්ත වාසී ඒ පිරිස ඒ මිනිස්සයෝ මට වචනයෙන් දොස් කීවට මට පහර දෙන්නේ නැහනේ. ඒ නිසා මේ මිනිස්සු හොඳයි කියලා මම මේ මිනිස්සුන්ට මෛත්‍රිය වඩනවා කියලා කිව්වා. හොඳයි පුන්න යම්කිසි මොහොතකදී ඒ පිරිස නුඹට පහර දුන්නොත් මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අය මට අතින් පයින් පහර දෙන්නේ කැටකැබිලිති වලින් පහර දෙන්නේ නැහැ කියලා ඒ අය පිළිබඳව අනුකම්පාව මෛත්‍රී උපදවා ගන්නවා කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අවසානයේ පුන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතය පවා අතහැරලා අනිත් අයට මෛත්‍රී කරන බව එදා සඳහන් කරන්නට යෙදුනා. බලන්න පුණ්ණාමුදුරුවන්ගේ ඉවසීම කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. ඒ වාගේ ඉවසන භික්ෂුන් වහන්සේලා හිටපු සම්මා සම්බුද්ධ ශාසනයක මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ වගේ පුංචි දෙයකට කිපෙන හාමුදුරුවරුත් ඉඳලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි භික්ෂුන් වහන්සේලා පිළිබඳ උපන්නා වූ සංවේගය නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතකෝ භගවා භික්ඛු ආමන්තේසි ආරාදයින්සු වතමේ භික්කවේ භික්ඛු ඒකං සමයං චිත්තං මහණෙනි මම සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කරගෙන මුල් අවුරුදු 20 වැඩ වාසය කරනකොට ඒ කාලයේදී සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු අනෙකුත් භික්ෂූන් වහන්සේලා මගේ සිත නිරන්තරයෙන්ම සන්තෝෂභාවයට පත් කළා. ඒ භික්ෂූන් වහන්සේලා පිළිබඳව මට කිසිම බරක් හිතේ තිබුණේ නැහැ. උන්වහන්සේලා පිළිබඳව ලොකු වෙහෙසක් මම ගත්තේ නැහැ. මම කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදි විවේකයෙන් වැඩ වාසය කළා. ඒ භික්ෂූන් වහන්සේලා මා කියන දේ එපරිද්දෙන්ම පිළිගත්තා. කොයි වගේද පිළිගත්තේ? මං එදා භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි එක වේලක් වළඳන්ට. එක වේලක් වළඳන භික්ෂුන් වහන්සේගේ කය නිරෝගී භාවයටපත් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේගේ නිදිමත ගතිය පහ වෙලා යනවා. ඒ භික්ෂුන් වහන්සේගේ හිතේ උපදින්නා වූ රාග නිශ්චිත සිතුවිලි අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. භික්ෂුන් වහන්සේට බොහෝ කාලයක් සුවසේ වාසය කරන්න පුළුවන් එක වේලක් වළඳීම නිසා තනි වේලක් වළඳලා තමන්ගේ ජීවිතය ගත කරන්න උත්සාහ වෙන්න කියලා මම එදා භික්ෂුන් වහන්සේලාට මතක් කළා පමණයි. ඒ මතක් කිරීම මාත්‍රයෙන්ම සියලුම භික්ෂුන් වහන්සේලා ඒ කාරණාව හිස්මුදුනින් පිළිගත්තා. සාදු නාද දිදී පිළි අරගෙන මා කිව්ව කාරණාව ඒ විදිහටම අනුගමනය කළා. මුල් බුදු සමය තුලදී බොහෝ භික්ෂුන් වහන්සේලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගත්තේ ඒ කීකරුකම හින්දාමයි කියලා භාග්‍යවතුන් වහන්සේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්නට යෙදුණා. මහණෙනි හරියට කොයි වගේද උපමාවකින් සඳහන් කරනවා නම් සම බිමක හතරමන් හන්දියක නවත්තලා තියෙනා වූ අශ්ව කරත්තයක බඳින ලද දක්ෂ කීකරු අජානීය අශ්වයෝ ඇති යම්කිසි රතාචාර්යවරයෙක් ඒ රතේට නැගලා වම් අතින් කෙවිත ගන්නවා දකුණු අතින් ඒ අජානීය අශ්වයන්ගේ ගෙලෙහි බැඳලා තියෙන ලණු කොට අල්ලා ගන්නවා වම් අතින් කෙවිත අරගෙන දකුණු අතින් ඒ ලණු කොට අරගෙන තමන් කැමති කැමති දිශාවට ඒ අශ්ව කරත්තේ පදවනවා වගේ මම කියපු විදිහටම භික්ෂුන් වහන්සේලා එදා කටයුතු කළා. නමුත් මහණෙනි අද වෙනකොට ඒ தત્ත්වය ටිකෙන් ටික බැහැර වෙලා ගිහිල්ලා කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් ඒ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ මේ द्वේෂය පිළිබඳව උපමාවක් ගෙනල්ලා පෙන්නනවා. සේයතාපි භික්කවේ ගාමස්සවා නිගමස්සවා අවිදුරේ මහන්තං ශාලවණං තංචස්ස පලණ්ඩේහි සංචන්නං මහණෙනි යම්කිසි ශාලවණයක් තියෙනවා මේ සල්වණය බොහොම සරුවට වැවිලා තියෙන්නේ අතුපතර ගියපු ගස් මල් පිපිලා නමුත් මේ සල්වණේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ සල් ගස්වල හට අරගෙන තියෙනවා පිළිල මේ පිළිල නිසාම සල්ගස් ටිකෙන් ටික බාල වෙන ගතියක් තියෙනවා. සල්ගස් වල තියෙනා වූ සුපෝෂිතභාවය ටිකෙන් ටික දුර්වල වෙන ගතියක් තියෙනවා. යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් ඇස් ඇති පුරුෂයෙක් දක්ෂ පුරුෂයෙක් මේ කාරණාව දැකලා ඒ සල්වණයට ගිහිල්ලා හෙමින් හෙමින් Tamanට හැකිය ආකාරයට මේ පිළිල ටික අයින් කරනවා. අයින් කරලා සල්වණය පිරිසිදු කළාට පස්සේ නැවතත් සල් ගස් දලුලාලා වැඩෙන්න පටන් ගන්නවා. ආන් ඒ වාගේ මහණෙනි මේ හිතට ඇතිවෙන්නා වූ දේශසාගත සිතුවිල්ල අර සල් ගසේ හටගත්තා වූ පිළිලේ වගේ දකින්න කියලා කිව්වා. හිතේ උපදින්නා වූ කාම විතර්කය සල්ගස් වහගෙන හටගත්තා වූ පිළිලේ වගේ දකින්න කිව්වා. එහෙම දැකලා අර ශක්තිමත් පුරුෂයා විසින් අර සල්ගස්වල තිබුණා වූ පිළිල ඉවත් කළා වගේ නුඹ වහන්සේලා රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන්න කියලා කිව්වා. මානනි කුසලයේම වඩන්න කියලා කිව්වා. කුසලයේ වඩන නිසාම සම්මා සම්බුද්ධ ශාසනය විපුල බවට පත් වෙනවා. කුසල් වඩන භික්ෂුන් වහන්සේලා නිසා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය සෝබමාන භාවයට පත් වෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා නිසා තමයි බුද්ධ ශාසනය දිනෙන් දින දියුණුභාවයට පත් වෙන්නේ කියලා සියලු භික්ෂූන් වහන්සේලාට එදා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා මේ द्वේෂයේ තියෙනා වූ ආදීනවය පිළිබඳව එක්තරා කතා ප්‍රවෘත්තියකුත් භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. භූතපුබ්බම් භික්කවේ ඉමිස්සායේව සාවත්තියං වේදහිකා නාම ගහපතානී යහෝසි. මහණෙනි පෙර මේ සවැත් නුවර වාසය කළ එක්තරා ගෘහපතිනියක්. ඒ ගෘහපතිනියගේ නම තමයි වේදේහිකා. මේ වේදේහිකා කියන ගෘහපතිනිය පිළිබඳව කීර්තිරාවයක් පැතිරිලා ගින් තිබුණා. කොහොමද මේ කීර්තිරාවය පැතිරිලා ගියේ? වේදේහිකා කියන ගෘහපතිනියට කේන්ති යන්නේ නැහැ. එතුමිය බොහෝම තැම්පත්. සාමකාමීව තමයි කටයුතු කරන්නේ. කිසිම කෙනෙකුට බනින්නේ නැහැ. කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. Tamange පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා කියලා විවිධ ප්‍රදේශයන්හි වේදේහිකා ගෘහපතිනියගේ කීර්තිරාවේ පැතිරිලා ගිහිල්ලා තිබුණා. මේ වේදේහිකා කියන ගෘහපතිනියට හිටියා දාශකම් කරන දාසියක්. ඇගේ නම කාලී. මේ කාලී දාසියට දවසක් කල්පනා වෙනවා මගේ ආර්යාව මගේ ස්වාමි දියණිය පිළිබඳව මහා කීර්ති ഘോഷාවක් මේ ගම්මානය පුරාම පැතිරිලා ගිහිල්ලා මේ නගරය පුරාම පැතිරිලා ගිහිල්ලා නියම් ගම් පුරාම පැතිරිලා ගිහිල්ලා එතුමියගේ හිතේ ද්වේෂය හටගන්නේ නැහැ එතුමිය බොහෝම කාරුණිකයි අනුකම්පා සාගතයි කියලා කියනවා මේ කාරණාව ඇත්තද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන කියලා සිතුවිල්ලක් ඇති වුණා කාලිදාසිය මොකද කළේ? පහුවදා උදෑසන අවදි වුණේ නැහැ. ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. උදෑසන 4ට 5ට අවදි වෙනවනම් කාලිදාසිය 7ට වෙනකන් නිදාගත්තා. වේදේහිකා ගෘහපතිනිය ඇවිල්ලා විමසුවා දාසිය නුඹ ඇයි තාම නිදි? මොකවත් නැහැ ස්වාමි දියණියනි. නිකන් මම ටිකක් වැඩි වේලාවක් නිදාගත්තා කියලා කිව්වා. ඒ වෙලාවේදී වේදේහිකාට කේන්ති ගියා. නලර රැදි ගැන්නුවා. බැම හකුළු වෙලා බැලුවා. කාලිදාශයේ මේ කාරණාව දැකලා හිතුවා මේ කීර්තිරාවය මම හොඳට වැඩ කරන නිසා පවතිනා වූ කීර්තිරාවයක්. මෙතුමියට යම් කිසි විදියකින් අනර්ථයක් සිද්ධ වුණොත් එතුමියගේ හිතේ ද්වේෂය නැගෙනවා ඒකාන්ත වශයෙන්ම. පහවදා උදෙත් වේදේහිකාව පරීක්ෂා කිරීමේ චේතනාවෙන් කාලිදාසී ඊටත් වඩා වැඩි වේලාවක් නිදාගත්තා. ගෘහපතිනි ඇවිල්ලා විමසනවා දාසිය නුඹ ඇයි තාම නිදි? කාරණාවක් නෑ ස්වාමි දියණියනි. නිකන් මට හිතුණා දවල් වෙනකන් නිදාගන්න. පිළිතුරු ලබා දෙනවා. වේදේහිකා ගෘහපතිනියට කේන්ති ගියා. කාලකන්ණි දාසිය නුඹ මේ ගෙදර 16 කියන බව අමතක වුණාද? නුඹට කළ යුතු වැඩ කොටස් තියෙන බව 100ට නැගුණේ නැද්ද? ඇයි තාමත් නිදාගෙන ඉන්නේ? වහාම නැගිටින්න කියලා කාලිදාසියට බැනවදින්න පටන් ගත්තා. කල්පනා කළා කාලිදාසිය මගේ ස්වාමි දිනේට කේන්ති යනවා හොඳටම. තවත් පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා තුන්වෙනි දවසෙත් උදේ පාන්දර නැගිටින්න නැතුව නිදාගත්තා. දවල් කාලයේදී වේදේහිකා ගෘහපතිනිය ඇවිල්ලා බලනකොට තාමත් කාලිදාසිය නිින්දේ පසු වෙනවා. දාසිය නුඹ ඇයි අද දවසෙත් නිදි? කිසිම කාරණාවක් නැහැ ස්වාමි දියණියනි. මට හිතුණා ටිකක් දවල් වෙනකන් නිදාගන්න. ඒ වෙලාවේදී වේදේහිකා ගෘහපතිනියට කොච්චර කේන්ති ගියාද කියනවනම් ඒ අසල තිබුණු දොර පොල්ලෙන් කාලිදාසියට පහර දෙන්න පටන් ගත්තා. කාලිදාසියගේ හිස තුවාල වුණා ඇය ඒ ලේ පෙරාගෙන ගම් පුරා නිගම පුරා ඒ ප්‍රදේශයේ පුරාම ඇවිදින්න පටන් ගත්තා නිකන් නෙමේ නුබලාගේ ගෘහපතිනිය නුබලා ප්‍රකාශ කරපු අනුකම්පා සහගතයයි කීර්තිරාවයක් පැතිරිලා ගියපු වේදේහිකා ගෘහපතිනියට කේන්ති ගිහිල්ලා මගේ හිසට පාර දීලා මගේ හිස තුවාල කළා මෙන්න ලේ ගලනවා කියලා මුළු ගම පුරාම කී කියා ඇවිදින්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ආන් ඒ වාගේ තමයි මේ බුද්ධ ශාසනයේ වාසය කරන්නා වූ සමහර භික්ෂූන් වහන්සේලා. ඒ භික්ෂූන් වහන්සේලාට නියම වේලාවට චීවර ලැබෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට පොරවා ගැනීම සඳහා සුදුසු අයුරින් සිවුරු ලැබෙන තාක්කල් උන්වහන්සේලාගේ හිත කම්පණයටපත් වෙන්නේ නැහැ. චංචල භාවයටපත් වෙන්නේ නැහැ සාමකාමී සිතින් යුක්තව වාසය කරනවා. නමුත් යම්කිසි මොහතකදී චීවර නොලැබී ගියොත් එතෙන් පටන් මේ භික්ෂුන් වහන්සේගේ හිත විපිලිසර වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ හිතේ තිබුණා වූ ඒ ශාන්තිමත් ගතිය සංසිඳුණු ගතිය එතනින් නිමාවටපත් වෙනවා සිත ද්වේෂයෙන් පිරෙනවා එක්ක රාගයෙන් පිරෙන්න පටන් ගන්නවා හිත අකුසලයෙන් පේන්න පටන් ගන්නවා කියලා කිව්වා. මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට නියමාකාරයෙන් පින්ඩපාත දාණය ලැබෙනකන් ඒ භික්ෂූන් වහන්සේ බොහෝම සාමකාමීව කටයුතු කරනවා. යම්කිසි මොහොතකදී පින්ඩපාත දාණය වැරදුනොත් නියමාකාරයෙන් පින්ඩපාත දාණය ලැබුණේ නැත්තම් එතෙන් පටන් මේ භික්ෂූන් වහන්සේගේ හිත චංචල වෙන්න පටන් ගන්නවා. යම්කිසි මොහොතකදී භික්ෂුන් වහන්සේ නමකට සෙනසුන් අහිමි වෙලා ගියොත්, ගිලම්පස බෙහෙත් පිළිකර අහිමි වෙලා ගියොත්, ඒ භික්ෂුන් වහන්සේ හිතෙහි ද්වේෂයක් හටගන්නවා, නොසන්සුන්කමකටපත් වෙනවා. මහණෙනි, බාහිර දේවල් නිසා මේ සිත චංචල භාවයට, කම්පන භාවයටපත් වෙනවා නම් හිත නොහික්මුණු ගතියටපත් වෙනවා නම් ඒක භික්ෂූන් වහන්සේලාට සුදුසු නෑ කියලා කිව්වා. භික්ෂූන් වහන්සේලා විසින් බාහිර දේවල් මත තමන්ගේ හිත සංසිඳවා ගන්න උත්සාහවත් නොවිය යුතුයි තමන්ගේ චිත්ත අභ්‍යන්තරය බාහිර ලෝකයේහි පවතිනා වූ දේවල් නිසා නොකළඹෙන තත්වයට පත් කරගත යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ එදා පැහැදිලි කරනවා. මහණෙනි කිසිම මොහොතකදී මාගේ දායාදයට නුඹලා ගරු කරන්ට එපා. චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය නිසා නුබලා ඒ පිළිබඳව සිතුවිලි සිතමින් වාසය කරන්න එපා ධර්මයටම ගරු කරන්න කියලා කිව්වා. ධර්මයටම සත්කාර කරන්න කියලා කිව්වා. ධර්මයේ පිළිබඳවම නිරන්තරයෙන්ම සිතුවිලි සිතමින් කටයුතු කරන්න කියලා කිව්වා. පින්වතුනි යම්කිසි කෙනෙක් ධර්මයේ පිළිබඳවම සිතනවා නම් ධර්මයට ගරු කරනවා නම් ධර්මයට ඇලුම් කරනවා නම් ඒ ධර්මය තුළ ඇතුළත් දේවල් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ස්වභාවයක් තියෙනවා. ධර්මය තුළ තියෙන්නේ මොනවද? ප්‍රහාණය කළ ප්‍රහාණය කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා මොනවද? වැඩි යුතු කාරණා මොනවද කියලා නිරන්තරයෙන්ම විමසමින් තමන්ගේ ජීවිතයට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක්කාසු කරගන්න. ඒ නිසා ධර්මයේම දායාද කොටගෙන ධර්මයටම ගරු කරමින් වාසය කරන්න කියලා කිව්වා. මහණෙනි මේ ලෝකයේහි වාසය කරන්නා වූ පුද්ගලයෝ ක්‍රමවේදයන් පහක් යටතේ ඔබට චෝදනා කරන්න ඉඩ තියෙනවා. වචන වර්ග පහකින් නුඹට ආක්‍රෝෂ පරිභව කරන්න ඉඩ තියෙනවා. කොහොමද මේ වචන වර්ග පහ? සමහර භික්ෂුන් වහන්සේ ලා විසින් නුඹ වහන්සේලාට කාලයේදී චෝදනා කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් බොහෝම සාමකාමීව වාසය කරනකොට, තැම්පත් මනසින් වාසය කරනකොට ළඟට ඇවිල්ලා ඒ භික්ෂූන් වහන්සේගේ වැරැද්දක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. මානෙනි ඒ විතරක් නෙවෙයි. සමහර අවස්ථාවන් වලදී අකාලයේ චෝදනා කරන්නත් පුළුවන්. Tamanට බොහෝ වැඩ අධිකව තියෙන වෙලාවක වෙනත් වෙනත් කටයුතු වල Tamanගේ ජීවිතේ নিমগ্ন වෙලා තියෙන වෙලාවක ඇවිල්ලා චෝදනා කරන්න පුළුවන්. කාලයේදීත් චෝදනා කරන්න පුළුවන්. අකාලයේදී චෝදනා කරන්න පුළුවන්. මහණෙනි කොයි වෙලේ කොහොම චෝදනා කළත් නුඹ වහන්සේලාගේ හිතනම් ද්වේෂය කියන ධර්මතාවයට යට වෙන්න දෙන්න එපා. නුඹ වහන්සේලා ඒ වෙලාවේදී කල්පනා කරන්නට. මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය මේකයි. බාහිර මිනිස්සු කෙලෙස් සහගතයි. ඒ කෙලෙස් සහගත ඇත්තෝ කියන වචන නිසා මගේ හිතෙහි යම්කිසි දේශයක් උපදිනවා නම් භික්ෂූන් වහන්සේ නමක් හැටියට ඒක මට සුදුසු වෙන්නේ නැහැ කියලා ඒ කාරණාවන් ඔස්සේ නුඹ වහන්සේලාගේ හිත දූෂ්‍යභාවයට නම් පත් කරගන්න එපා කියලා කිව්වා. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමහර විට නුඹ වහන්සේලාගේ සත්‍ය වශයෙන්ම තියෙන වරදක් නිසා චෝදනා කරන්න පුළුවන්. අපි හිතමු භික්ෂුන් වහන්සේ නමකගේ අතින් යම්කිසි ආපත්‍යක් සිද්ධ වුණා. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් භික්ෂූත්වයට නුසුදුසු යම් කටයුත්තක නිරත වෙලා හිටියා. ඒ වාගේ වෙලාවකදී ඇවිල්ලා චෝදනා කරන්න පුළුවන්. සමහර අවස්ථාවන් තියෙනවා මහණෙනි, නුඹ වහන්සේලාට වැරද්දක් නැතිව සත්‍ය වශයෙන්ම නුඹ වහන්සේලාගේ අතින් ආපත්‍ති වෙලා නැහැ. නුඹ වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනය තුල නිවැරදිවම කටයුතු කරනවා. නමුත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා නුඹ වහන්සේලාට නැති වැරදි කියන්න පුළුවන්. මානෙනි මේ අවස්ථා දෙකම එක වගේ දකින්න කිව්වා. නුබලාගේ ඇති වරදක් කියන කොටත් නුබලාගේ නැති වැරද්දක් කියන කොටත් ඒ වෙලාවේදී හික්මෙන්න කියලා කිව්වා. මගේ හිතේ ද්වේෂයක් නම් මං ඇති කරගන්නේ නැහැ. මගේ හිතේ ද්වේෂයක් ඇති වුණොත් ඒකේ ප්‍රතිඵලය අයහපත් ප්‍රතිඵලය ඇති වෙන්නේ මටමයි. ඒ නිසා මම මගේ හිතනම් මේ ශබ්දය නිසා මේ පුද්ගලයාගේ වචනය නිසා නොසන්සුන් කරගන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා කිව්වා. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී මොලොක් වශයෙන් යම් කිසි කෙනෙක් නුඹට කතා කරන්නත් පුළුවන්. බොහෝම මිහිරි වචනෙන්, මනවඩන වචරෙන්, වචනෙන් නුඹ වහන්සේලාට යම් කාරණාවක් කියලා දෙන්න පුළුවන්. හැබැයි මහණෙනි යම් කිසි අවස්ථාවකදී පරුෂ වචනෙන් බනින්නත් පුළුවන්. රළු වචනෙන් නුඹලාට යම් කිසි කාරණාවක් කියන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකේදීම සම සමව හිතන්න කියලා කිව්වා. මට මෘදු මුලක් වචනෙන් කතා කළත් මට රළු වචනෙන් කතා කළත් ඒ කාරණාව නිසා මගේ හිතෙහි කාමච්ඡන්දයක් උපදවා ගන්නෙත් නැහැ. ද්වේෂයක් උපදවා ගන්නෙත් නැහැ. ඒ අවස්ථා දෙකම නිසා මගේ හිතනම් චංචල භාවයට පත් කරගන්නේ නැහැ කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි මහණෙනි. නුඹලාට අර්ථ සහිතව යමක් කියන්නත් පුළුවන්. අර්ථ රහිතව යම් කිසි කෙනෙක් චෝදනා කරන්නත් පුළුවන්. ඒ වෙලාවේදීත් නුඹ වහන්සේලාගේ හිතනම් දූෂ්‍යභාවයට පත් කරගන්න එපා. නුඹ වහන්සේලාගේ හිත ද්වේෂයට යටවෙන්න දෙන්න එපා. මෛත්‍රී සහගත සිතම උපදවාගෙන වාසය කරන්න කිව්වා. මුළු ලෝක වාසී සත්වයාටම හිතානුකම්පීව වාසය කරන්න කිව්වා. යම් කිසි කෙනෙක් මෛත්‍රී සාගත සිතින් නුඹ වහන්සේලාට චෝදනා කරයි. නුඹ වහන්සේලාගේ අඩුපාඩුවක් සකස් කරවීමේ මෛත්‍රී පූර්වාංගම චේතනාව ඒ කෙනාගේ හිත තුළ තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී නුඹ වහන්සේලාගේ ජීවිතය පහතට ඇද දැමීමේ චේතනාවෙන් වෛරසිතින් යුක්තවත් නුඹ වහන්සේලාට චෝදනා කරන්න පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම නුඹ වහන්සේලාගේ හිත චංචල භාවයට පත් කරගන්න එපා. නුඹ වහන්සේලාගේ හිත නොසන්සුන් භාවයට පත් කරගන්න එපා. මෛත්‍රී සිතින් නුඹ වහන්සේලාට කරුණු පැහැදිලි කරනකොට ඒ කෙරෙහි ඇලෙන්නත් එපා. වෛරසාගත සිතින් නුඹ වහන්සේලාට චෝදනා කරනකොට ඒ පිළිබඳව ගැටෙන්නත් එපා. ලාමක සිතුවිලි නම් සිතන්ද පුරුදු වෙන්න එපා. ලාමක සිතුවිලි සිතන්නේ නැතුව, ලාමක වචන කියන්නේ නැතුව, ද්වේෂයට යට වෙන්නේ නැතුව, මෛත්‍රී ශාගත සිතම මනාව පුරුදු පුහුණු කරගෙන ඒ අවස්ථාව ඒ අවස්ථාව ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම උපමා හතරක් නුඹ වහන්සේලාට පැහැදිලි කරන්නම්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව භික්ෂුන් වහන්සේලාට වඩාත් විස්තර කිරීම සඳහා ස්වාභාවික සිදුවීම් හතරක් අරගෙන පෙන්නනවා. මහණෙනි යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් උදැල්ලකුයි කූඩේකුයි අරගෙන ඇවිල්ලා කියනවා මම මේ මහ පොළව නොපොළවක් බවට පත් කරනවා මම මේ උදැල්ලෙන් මේ මහ පොළව හාරලා මේ කූඩේට පස් එකතු කරලා මේ මහ පොළව අවසානයක් කරලා දානවා කියලා ඒ පුරුෂයා විසින් සිංහනාද පවත්වනවා ඒ විතරක් නෙමෙයි ඒ ඒ තන හාරනවා ඒ ඒ තන කෙල ගසනවා ඒ ඒ තන මල මුත්‍රා පා කරලා මේ මහ පොළොව අපිරිසිදු කරමින් කෑ ගහලා කියනවා මේ මහ පොළොව මම නොපිටට හරවනවා කියලා. මහ පොළොව කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. බොහෝම සංසුන්ව මහ පොළොව ඒ විදිහටම ඒ ස්ථානයේ පවතිනවා. ආන් ඒ වගේ වෙන්න කියලා කිව්වා. මහ පොළොවක් වගේ නුඹ වහන්සේලාගේ ජීවිත සකස් කරගන්න කියලා කිව්වා. මහ පොළොවට පිරිසිදු දේත් දානවා මහා පොළොවට අපිරිසිදු දේත් දානවා. සියල්ල උපේක්ෂා සහගතව මේ මහා පොළොව දරාගෙන ඉන්නවා වගේ නුඹ වහන්සේලාට ගුණයක් කිව්වත් නුගුණයක් කිව්වත් සිතනම් නොසන්සුන් භාවයට පත් කරගන්න එපා මෛත්‍රී සහගත සිතින් යුක්තව මහ පොළොව වගේ වැඩ වාසය කරන්නට නුඹ වහන්සේලා කටයුතු කරන්න කියලා කිව්වා. ඒ වගේම යම්කිසි කෙනෙක් රතු පාට මදිතිය පාට, කහ පාට, නිල් පාට වගේ විවිධාකාර වර්ණයන් අරගෙන ඇවිල්ලා නුඹ වහන්සේලා ඉදිරියේ සඳහන් කරනවා මම දැන් යන්නේ මේ ආකාශයේ චිත්‍ර අඳින්ටයි. මේ රතු පාටින්, නිල් පාටින්, මදිටිය පාටින් ලස්සන චිත්‍රයක් මම මේ ආකාශය තුල ඇඳලා නුඹ වහන්සේලාට පෙන්වනවා කියලා සඳහන් කරනවා. මහණෙනි නුඹ වහන්සේලා මේ කාරණාව විශ්වාස කරනවාද කියලා ඇහුවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ කෙසේ විශ්වාස කරන්නටද මේ අවකාශය තුල චිත්‍ර අඳින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ අවකාශය තුල චිත්‍ර අඳිනවා කියලා යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒක බොරුවක් කියලා කිව්වා මහණෙනි ආන් ඒ වාගේ යම් කිසි කෙනෙක් නුඹ වහන්සේලාට චෝදනා කරනකොට නුඹ වහන්සේලාට දොස් කියනකොට නුඹ වහන්සේලා කල්පනා කරන්ට අර ආකාශය තුල චිත්‍ර අඳිනවා කියලා කියපු කාරණාව බොරුවක් වගේ මගේ හිතනම් මේ වචනය නිසා සොලවනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුගේ වචනයක් නිසා මගේ සිත සොලවන්ට නම් කිසිසේත්ම බෑ කියන ඒ අදිෂ්ඨානයෙන් යුක්තව වාසය කරන්න කියලා කිව්වා. ඒ වගේම මහණෙනි තවත් උපමාවකින් ඔබ වහන්සේලාට මේ කාරණාව පැහැදිලි කරන්නම්. ශක්තිමත් පුරුෂයෙක් ඇවිලෙන්නා වූ ගිනිශිලක් අරගෙන ඇවිල්ලා සඳහන් කරනවා මම මේ ගංගානම් ගඟ මේ තනසුලෙන් හුණු කරලා දානවා කියලා කිව්වා. මහණෙනි මේක විශ්වාස කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගංගානම් ගඟ කෙසේනම් තනසුලකින් හුණු කරන්නටද? මේ ගංගානම් ගඟ මහා ගැඹුරුයි. මහා ජල සාගරයක් තියෙනවා. ගින්නෙන් මේක උණු කරලා දානවා කියන්නේ ඒක බොරු ප්‍රකාශයක්. ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඒ කාරණාව සිදු කරන්න පුළුවන් එකක් නෙවෙයි කිව්වා. මහණෙනි නුඹ වාසේලාත් ආන් ඒ වගේ වෙන්න කිව්වා. යම් කිසි කෙනෙක් චෝදනා කරනකොට යම් කිසි කෙනෙක් බනිනකොට ගරහනකොට නුඹ වාසේලාට දොස් පවරනකොට අර තනසුලෙන් මහා ගංගාව හුණු කරන්න බෑ වගේ නුඹ වාසේලාගේ හිත තුළ ද්වේෂයක් නම් ඇති වෙන්න දෙන්න එපා කිව්වා. නුඹ වහන්සේලාගේ හිතේ ක්‍රෝධයක් ඇති වෙන්න දෙන්න එපා. මෛත්‍රී ශාගත සිතින් හිතානුකම්පීව වාසය කරන්ට නුඹ වහන්සේලා පුරුදු වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ එදා අනුශාසනා කරනවා. ඒ වගේම මහණෙනි යම්කිසි කෙනෙක් බලල් සමින් කරන ලද පසුම්බියක් ගෙනල්ලා සඳහන් කරනවා මම මේ බලල් සමින් කරන ලද මේ පසුම්බිය යකඩයකින් හරි පොල්ලකින් හරි තලලා ගොරෝසු භාවයට පත් කරනවා කියලා. පින්වතුනි බලල් සම කියලා කියන්නේ බොහෝම සිනිඳු ස්වභාවයෙන් යුක්ත සමක්. මේ සිනිඳු ගතිය කිසිම විදිහකින් ඉවත් කරන්න පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන කාලේ මෙවැනි පසුම්බි තියෙන්න ඇති. ඒ නිසයි මේ වගේ උපමාවක් අරගෙන තියෙන්නේ. මේ බලල් සමින් කරන ලද පසුම්බිය යකඩයකින් හෝ ලීයකින් තලලා පොඩි කරලා සිනිඳු භාවයට පත් කරන්න බෑ වගේ ගොරෝසු භාවයට පත් කරන්න බෑ වාගේ නුඹ වහන්සේලාගේ සිත සංසුන්ව පවතිනා වූ සිත යම්කිසි කෙනෙකුගේ වචනයක් නිසා ගොරෝසු භාවයට පත්කරන්න ඉඩ දෙන්න එපා. නුඹ වහන්සේලා හික්මෙන්ද මගේ හිත බලල් සමක් වගේ. මගේ සිත බොහෝම පැහැදිලි. මගේ සිත බොහෝම පුළුම් පිටක් වගේ මගේ සිත බොහෝම ශක්තිමත් මේ ශක්තිමත් සිත ගොරෝසු භාවයටපත් වෙන්න දෙන්නේ නැහැ මේ බාහිර වචනයක් නිසා මේ ආදී වශයෙන් තමන් වහන්සේලාගේ චිත්තසංතානය ද්වේෂයෙන් ගලවාගෙන කටයුතු කරන්ට සියලු දෙනාට හිතානුකම්පීව වාසය කරන්ට නුඹ වහන්සේලා පුරුදු වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි විතරක් නෙමෙයි. මම තවත් උපමාවක් සඳහන් කරන්නම්. යම්කිසි කෙනෙකුගේ වචනයක් නිසා යම්කිසි කෙනෙකුගේ යම් දෝෂාරෝපණයක් නිසා නුඹ වහන්සේලාගේ සිත චංචල භාවයට කම්පන භාවයට පත් කරගන්නේ නැහැ වගේ යම් කිසි කෙනෙක් නුඹ වහන්සේලාගේ ශරීරයට පහර දුන්නොත් කැට කැබිලිටි වලින් පහර දුන්නොත් එහෙමත් නැත්නම් අතින් පයින් පහර දුන්නොත් දඩු මුගුරු වලින් පහර දුන්නොත් මේ විදියට හික්මෙන්න. කොයි වගේද? ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් මගේ ළඟට ඇවිල්ලා කියතක් අරගෙන මගේ අතපය කපනවා. මගේ නාස් සිඳිනවා. මගේ කන් දෙක සිඳිනවා. මගේ දෙපතුලේ ඉඳන් හිස දක්වාම ඒ පුරුෂයෝ දෙන්න කියතෙන් කපනවා. ඒ නමුත් මගේ හිතේ ද්වේෂ මාත්‍රයක්වත් ඇති කරගන්නේ නැතුව මම වාසය කරනවා කියලා හිතෙන්ද කිව්වා. කල්පනා කරලා බලන්න පින්වතුනි පුංචිම පුංචි බ්ලේඩ් තලයකින් අපේ ඇඟිල්ල කැපුණොත් එහෙම කොයිතරම් වේදනාවක් එනවද කියලා අපේ හිත කොයිතරම් නොසන්සුන් භාවයට පත් වෙනවද කියලා හිතන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ මනාව කැපෙන්නා වූ කියතක් අරගෙන තමන්ගේ ශරීරය කපන කොටත් ඒ පිළිබඳවවත් හිතේ ද්වේෂයක් ඇති කරගන්න නැතුව හික්මෙන්ද කියලා කිව්වා. ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ කකචූපම කියන උපමාවෙන් මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙන්නේ. කියතක් උපමා කොටගෙන තමයි මේ සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් ඒ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරන්නට යෙදුනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වෙනවත් සමග භික්ෂූන් වහන්සේලා බොහෝම සන්තෝෂභාවයටපත් වුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට වටිනා දහම් පරයයක් දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඊටමත් මනෝහරයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි සතුටින් අනුමෝදන් වෙන්න ඕන කියලා ඒ භික්ෂුන් වහන්සේලා සාදුනාද දිදී මේ කකචූපම සූත්‍ර දේශනාව අනුමෝදන් වුණා කියලා සූත්‍ර පිටකෙහි සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරන්නට යෙදුන අසිරිමත් කකචූපම සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගත යුතුම වෙනවා. මේ සංසාර ගමනේ අද දවසේදී මිනිසෙක් වෙලා හිටියට ඊළඟ ආත්මභාවයේ ත්‍රිසංගත ලෝකේ උප්පත්තිය ලැබීම පිණිස අපේ හිතේ පැන නගින්නා වූ මේ ද්වේෂය ඉවහල් වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ නිරේගාමී වීම පිණිස හිතේ නැගෙන්නා වූ ද්වේෂය හේතු වෙන්න පුළුවන්. പ്രേත ලෝකෙහි උපදින්න, අසුර ලෝකෙහි උපදින්න සංසාර ගමනේ බොහෝ කාලයක් දුගතියෙහි වාසය කරන්ට හිතේ නැගෙන ද්වේෂය හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය බැහැර කරලා නිරන්තරයෙන්ම සියලු ලෝකවාසී සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන චේතනාවෙන් යුක්තව මේ පින්වත් පිරිස වාසය කරන්ට තමන්ගේ හිත් පුරුදු පුහුණු කරගත්තොත් මේ පින්වත් පිරිසට ඒකාන්ත වශයෙන්ම මේ ජීවිතය සැනසීමෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් පරලොව ජීවිතය සුගතගාමී වෙන්න පුළුවන් සංසාර ගමන කෙලවර කර ගැනීම සඳහා අප්‍රමාණ කුසල ධර්මයන් වඩන්ට මෛත්‍රී සිත පුරුදු කිරීම හේතු වෙන බව මේ පින්වත් පිරිස නිරන්තරයෙන්ම මතක තබා ගන්නට ඕනේ. එහෙමනම් අද දවසේදී ඔබ විසින් ධර්ම ශ්‍රවණය කරලා මා විසින් ධර්ම දේශනා පවත්වලා ඒක රාශී කර ගන්නට යෙදුන මේ අප්‍රමාණ පුණ්‍ය සම්පatti ධර්මයෝ අපි හැම දිනාටම මෛත්‍රී සිත පුරුදු පුහුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වෙත ළඟා වීමට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි